විදර්ශනා උපදේශ ආරම්භය බුදු කෙනෙකුන්ගෙන්ම ලොවට පහළවන මේ විදර්ශනා උපදේශය මේ බුද්ධෝත්පාදයේ ආරම්භණු සැටි සඳහන් වන්නේ පංච වග්ගීය භික්ෂූන් සම්බන්ධ කතාවේය. බුද්ධත්වේ ලබාගත් පසු අවබෝධ කරගත් ධර්මයන් නොඑක්වර ප්‍රත්‍යවේක්ෂා කරමින් භාග්‍යවතුන් වහන්සේ දේශනා ඥාණය ධර්මය පිළිගන්නා පිරිස වෙත යොමු කළසේක. පංච වග්ගීය තාපසයන් ප්‍රමුඛ දිව්‍ය බ්‍රහ්ම පිරිසට දහම් දෙසීමෙන් පසු ඒ ඉතුරු පිරිස කර්මස්ථාන භාවනාවේ යෙද වූ අයරු මනවින් සලකන කලෙහි කෙතරම් අවධානයක් අප්‍රමාද වැඩපිළිවෙලක් එයට ඕනෑ කෙරේද යනු එළි වෙනවා ඇත. මැදුම් සංගි මූල පණ්ණාසක අටුවාවේ සඳහන් මේ පාඨය විශේෂයෙන් සැලකිය යුතුය. පෑලවිය දිනේ පටන් පිඬු සඳහාද ගමට නොවැඩීම දැක්වීමට වදාරන ලදී. ඒ භික්ෂූන්ගේ කමඨහනෙහි උපන් මල පිරිසිදු කරන සඳහා භාග්‍යවතුන් වහන්සේ විහාරයේ තුලම උසූහ. උපනූපන් කමඨහන් මල ඇති විට ඒ භික්ෂූහුද භාග්‍යවතුන් වහන්සේ ළඟට ගොස් විචාරන්නාහ. භාග්‍යවතුන් වහන්සේද ඔවුන් හුන් තැනට වැඩ කමඨහන් මල සුද්ධ කරන සේක. ඉක්බිති පිණ්ඩපාතය සඳහා නොවැඩි භාග්‍යවතුන් වහන්සේ විසින් අවවාද කරනු ලැබුණ ඒ භික්ෂූන් අතරෙහි වප්පතෙරුන් වහන්සේ පෑලවිය දිනයේ සෝවාන් වූහ. දියවකට බද්ධිය තෙරුන් වහන්සේද තියවකට මහානාම තෙරුන් වහන්සේද ජලවකට අස්සජී තෙරුන් වහන්සේද සෝවාන් වූහ. විසේනියට හැම දෙනාම රැස් කරවා අනත්ත ලක්කන සූත්‍රය දේශනා කළහ. කෙලවර සියල්ලෝම රහත් වූහ. යනුවෙන් මූල පණ්ණාසක අටුවාවේ සඳහන්ය. මේ පාඨයේ එන එක් එක් අංගයක් සියුම්ව විමසන විට විදර්ශනා භාවනාව පිළිබඳව গুপ্ত වූ කරුණු රසක්ම එලිපෙහෙලි වන්නේය. විදර්ශනා භාවනාවේදී යෝගාවචරයා කම්මට්ටානාචාරීන් විසින්ද විශේෂයෙන් සැලකිල්ල යොමු කළ යුතු වන මානසිකාර භූමිය පිළිබඳ නිර්වෘල් තේරුමක් මේන් ලබාගත හැකි වන්නේය. එය භාවනාවේ යෙදෙන්න ඕන් හටත් යොදන්න ඕන් හටත් අතිශයින් උපකාරවන උපදේශයකි. මෙසේ එවකට ලෝකයේ කිසි තැනක නොතිබුණු මේ විදර්ශනා භාවනෝපදේශය සම්මා සම්බුදුවරයෙකුගෙන්ම ලැබිය යුතු වූ හේයින් මූලික පිරිසට මේ පිළිබඳ මොනම උපදේශයක්වත් වෙන කෙනෙකුන්ගෙන් ලැබ ගන්නට ඉඩක් නොතිබුණේය. මේ පිරිසේත් මීට පසු පහළ වූ පිරිස්වලත් ප්‍රත්‍යක්ෂ අත්දැකීමක් ඇතිව තිබූ හේයින් ඊළඟ පරපුරට මේ සඳහා පහසුකම් සැලසෙන්නට ඇත. මහා ප්‍රඥ උපතිස්ස කෝලිතාදීන් විසින් මේ උපදේශ ක්‍රමය ලද තැන් පටන් තව තවත් පැතිරෙන්නට විය. එහෙයින් බුදුරජාණන් වහන්සේගේ උපදෙස් අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා සිය ගණන් නොයෙක් ක්‍රමවලින් තේරුම් ගත්තාහ. එයින් මහා ශ්‍රාවකයන් වහන්සේලාද එයින් භික්ෂුණීන් වහන්සේලාද එයින් ගිහි උපාසක උපාසිකා දෙපිරිසද නොයෙක් ක්‍රම අනුව තේරුම් ගනිමින් අනුන් හටද තේරුම් කර දෙමින් මේ විදර්ශනා භාවනෝපදේශ පරපුර අනුක්‍රමයෙන් ලියලනසේ වැඩ සිදු කළහ විදර්ශනා භාවනෝපදේශයෙන් පූර්ණ ප්‍රතිඵල සලසාගත් දිව්‍ය බ්‍රහ්ම මනුෂ්‍ය සත්ව සමූහයාගෙන් ධර්ම දේශනාවේ නෛර්යානික භාවය මනවින් ඔප්පු වූ කාලයේ උන්වහන්සේ මෙසේ සිංහනාද පැවැත්වූ සේක. ඒතු විඤ්ඤෝ පුරිසෝ අහ මනුස්සාසයාමි අහං ධම්මං දේසේමි යතානු සිට්ටං තතා පටිපජ්ජමානෝ යස්සත්තාය කුලපුත්තා සම්මාදේව අගාරස්මා අනගාරියං පප්පජ්ජಂತಿ තදනුත්තරං බ්‍රහ්මචර්ය පරියෝසානං දිත්තේව ධම්මේ සයං අභිඤ්ඤා සච්චිකत्वा විහෙරිස්සanti එහි තේරුම කපටි නොව් මායා නැති ශ්‍රජු ස්වභාව ඇති නුවණැති පුරුෂයෙක් පැමිණේවා මම අනුශාසනා කරමි අනුශාසනා වූ පරිද්දෙන් පිළිපදනේ යමක් සඳහා කුල පුත්‍රයෝ මැනවින් ගිහිගේ නික්ම සසුනේහි පැවිදි වෙද්ද බඹසර කෙලවර කොට ඇති ඒ උතුම් අර්ථය තුමු විශිෂ්ට ඥානයෙන් දන ප්‍රත්‍යක්ෂ කොට වාසය කෙරෙති. බුද්ධ කාලයේ භික්ෂූන් වහන්සේගේ සිරිත් ටිකක් මේ මතු සඳහන් කරන පාඩයෙන් තේරුම් කරගත හැකි වේ. භික්ෂු චාරිත්‍ර බුද්ධ කාලයේ වනාහි දෙවරක් භික්ෂූහු රැස් වෙන්නාහ. දසනම විසිනම 39 49 59 එකතු වී කමඨහන් ඉල්ලා එන්නාහ බුදුරජාණන් වහන්සේ ඔවුන් සමග සතුටු වී මහණෙනි වස් ලං වූ කාලේ කුමකට ඇවිදෙන්නහුද යයි ਵਿਚාරසේක ඕහු ස්වාමීනි කමඨහන් පිනිස ආවෙමු කමඨහන් අපට දෙනු මැනවයි ඉල්ලන්නාහ ශාස්ත්‍රුන් වහන්සේ ඔවුන්ගේ චරිතවල හැටියට රාග චරිතයාට අසුභ කර්මස්ථානය දෙනසේක. ද්වේෂ චරිතයාට මෛත්‍රී කර්මස්ථානය දෙනසේක. මෝහ චරිතයාට උද්දේශය පරිපුච්ඡ සුදුසු කාලේ ධර්ම ශ්‍රවණය සුදුසු කාලේ ධර්ම සාකච්ඡාව යන මෙය තොපට ප්‍රත්‍යයයි ප්‍රකාශ කරන සේක. විතක්ක චරිතයාට ආනාපාන සති කමඨහන දෙනසේක. සද්දා චරිතයාට පසාද එළවන සූත්‍රහා බුදුගුණ, දහම්ගුණ, සංඝගුණද ප්‍රකාශ කරනසේක. ප්‍රඥා චරිතයාට අනිත්‍ය ආදී ප්‍රතිසංයුක්ත ගැඹුරු සූත්‍රාන්ත්‍ර ප්‍රකාශ කරනසේක. ඕහු කමටහන්ගෙන එහි සප්පාය වෙතොත් එහිම වසන්නාහ. නැතහොත් සප්පාය සෙනසුරක් ਵਿਚාරා යන්නාහ. ඕහු එසේ වෙසෙමින් තුන්මස් පිළිවෙතගෙන වීරය වඩමින් සෝවාන්ද වන්නාහ. සකදාගාමි ආදීහුද වන්නාහ. රහද්ද වන්නාහ. වස්පවරා බුදුරජාණන් වහන්සේ වෙත එළඹ තම තමන් ලද විශේෂය ප්‍රකාශ කරන්නාහ. දඹදිව දියුණුවටපත් විදර්ශනා උපදේශ පරම්පරාව පිට රටටද නියම වශයෙන් ලැබුණේ ධර්මාශෝක රජතුමාගේ උපකාරයෙන් නව රට සසුන් පිහිටවනු සඳහා වැඩම කළ මහරහතන් වහන්සේලාගේ ධර්ම දූත මෙහෙය සමගය. ලක්තිව වැඩම කළ මිහිඳු මහරහතන් වහන්සේද පැමිණි දිනේ පටන් නොපසුබට අන්දමින් වැඩ කළහ. උන්වහන්සේ ප්‍රදාන මහරහත් පිරිසේ උපදේශක පරම්පරාව ලංකාද්වීපයේ දස දිසාවේම පැතිර ගියේය. භාවනාව ග්‍රන්ථාරූඪ වූ සැටි විදර්ශනා භාවනා උපදේශයෝ මුලදී පැවැත්නේ ශාසනික ගුණදම් වැඩිීමේ ක්‍රමය වූ සරණ ශීලාදී උපදේශ සමූහයට නොදෙවෙනි අන්දමේ සාධාරණ ඉගැන්වීම් පන්තියක් ලෙසටය. එයද ආචාර්යවරයන්ගේ සමීපයෙන් භාවනා මාර්ගයක් වශයෙන් දීමත් ගැනීමත් සිදුවිය. භාවනා උපදේශ නොලබන මහානකමක් පැවිද්දක් බෞද්ධත්වයක් නැති තරමින් එය බෞද්ධකම හා සම්බන්ධ වී පැවති වග ශාසනික తත්වය අනුව සලකන කලෙහි පැහැදිලි වන්නේය. මෙසේ කල්යත්ම බෞද්ධ වැඩපිළිවෙල ලෞකික වැඩවලටද බරව පැතිරෙන්නට ඌයෙන් භාවනා උපදේශයන් පැවිදිකම් උපසම්පදා ආදිය මෙන් වැඩිපුර පත පොතේම තහවුරු වන්නට ඉඩකඩ ලැබුණේය. කල්යාණ මිත්‍ර ගුණ සම්පත්තියෙන් යුක්ත වූවන් හට එය පැවරී තිබුණේය. මෙබඳු කල්යාණ මිත්‍රයෝද කල්යත්‍යත්ම දුර්වල වූහ. ඉබන්දන් සොයා ගැනීමද දුෂ්කර විය. අතරින් පතර විසූ එබඳු පින්වතෙකුගෙන් නිකම් විවේකීව කතාවක් සාකච්ඡාවක් කිරීමට ඉඩ ගැනීමද නොලැබෙන දෙයක්සේ ප්‍රසිද්ධව පැවැත්තේය. පැරණි එබඳු ස්වාමීන් වහන්සේ නමකගේ නියම වැඩපිළිවෙලින් අයින්ව සිටින විට විවේකයක් ඇතිව ලැබෙන ඉඩකඩයෙන් බැහැරින් ආවෙකුට ප්‍රයෝජනයක් ගත හැකි තැන් කීපයක් අටුවාවක මෙසේ සඳහන් වෙයි. විතක්ක මාලක ස්ථානය භික්ඛාචාර ගමන් මග දුපට්ට නිවාසන ස්ථානය සංඝාටි පාරුපණ ස්ථානය පත්තනී හරණ ඨාණය ගමේ ඇවිද ආසන ශාලාවේ කැඳ වළඳා අවසන් වූ විට ඇතුළු ගමින් නික්මුණු කාලය අතරමඟ බොජුන් හලේ බත් කිස අවසන්හි දිවා ස්ථානයේ පාදෝන සමයේ එයින් පසු උද්දේශ පරිපුච්ඡාවලින් කල්ගෙවීම දැහැට්ටක් රැගෙන මුවදෝනා සඳහා යන කාලය. ආපසු අවුත් සෙනසුනේ හුන් කාලය. මෙය පිටතින් පැමිණි ස්වාමීන් වහන්සේ නමක් ධර්මය ගැන සාකච්ඡාවකට අවසරයක් ඉල්ලූ විට ඉඩ නැති බව දැන් ඌයෙන් කාටත් විවේකයේ ලැබෙන තැන් කීපයක් මතු කර දුන් සැටිය. එහෙත් ඒ ස්ථානවලද උන්වහන්සේට විවේක නැතිවිය. අත්ත කථාචාරීය බුද්ධඝෝෂ ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ සම්ප්‍රාප්තිය සිදු වූයේ මෙබඳු තත්වයකින් යුත් කාලයකය. උන්වහන්සේ විසුද්ධි මාර්ගයේ කර්මස්ථාන පිළිබඳ සියලු විස්තර නොපිරිහෙලා විස්තර කළ බව කම්මට්ටානාම්හි භාවනා විදානම් සබ්බං අට්ඨ කතාණේන ගහෙත්වා විසුද්ධිමග්ගේ විත්තාරිතං යයි කමඨහන් පිළිබඳ සියලු භාවනා විධානය අටුවාවේ ආනයින් විසුද්ධි මාර්ගයේ විස්තර කරන ලදී. මෙයින් විසුද්ධි මාර්ගය සම්පූර්ණ භාවනා විධානයේ විස්තර කළ ග්‍රන්ථය බව ප්‍රකාශිතය. එහෙත් මේ උපෝසතයට ඇතුළත් වූද නෝද බොහෝ විස්තර කතාවෝ ආගම ග්‍රන්ථයට කළ අර්ථ කතාවන්හි දක්වන ලද්දාහ. භාවනා ක්‍රමයන් පිළිබඳ ආචාර්ය මතභේද පුලුල් වශයෙන් දක්වන තැන් සුලබ නොවුවත් විසුද්ධි මග්ගයේම මග්ගා මග්ග ඥාන දස්සන විසුද්ධියේදී විසුද්ධි කතා ක්‍රමය, arya වංශ කතා ක්‍රමයයි ක්‍රම දෙකක් පෙන්වන ලද්දේය. ඒ දෙකම පරස්පර විසදෘශය. එසේම මහා සතිපට්ඨාන දීඝ නිකායාගත සතිපට්ඨාන මජ්ක්‍ධිම නිකායාගත චූල තණ්හා සංකය මහා තණ්හා සංකය චූල වේදල්ල මහා වේදල්ල රට්ටපාල මාගන්දියා ධාතු විභංග ආනින්ජා සප්පාය වේදනා සංයුත්ත සක්කපඤ්ඤ ආහාර ආදී සූත්‍රයන්හිද තදර්ථ අට කතාවන්හිද රූපාරූප කර්මස්ථානයන් දැක්වූ බව පෙනේ. මේ අතර අභිධර්මයේ මුල් ප්‍රකරණ දෙකට දෙන ලද විස්තරවලද විනය පිටකේ ආනාපානාදියට දෙන ලද විස්තරවලද නොඅඩු වූ භාවනා විධානයක් දක්නා ලැබේ. ද්වත්තින් සාකාර භාවනා අභිධර්මයට කල අත්තසාලිනී නම් අටුවාවේ සඳහන් වන බෙදීම අනුව ද්වත්තින් සාකාරයත් සෙසු ධාතු දෙකට අයත් ධාතු කොටස් 10ත් බෙදා උගන්වීමක් වෙයි. එසේම විභංගාට්ට කතා විනයට්ට කතාවන්හි ද්වත්තින් සාකාර භාවනාව දින නියම කොට භාවනා කරන ආකාරයක්ද උගන්වන ලද්දේය. මේ කාල නියමය විසුද්ධි මාර්ගයේහි කිසිදු තැනක නොලැබේ. මතභේද දර්ශනයක් වශයෙන් මල්ලක ස්වාමීන් වහන්සේගේ කතාව පෙන්වා ඇත. විසුද්ධි කතා කලාප සම්මස්සනාදිය පිළිබඳ මතභේද කීපයක් අර්ථ කතාවල සඳහන් වෙයි. එහෙත් මේ මතභේදයන් නිසා භාවනා විදියට හානියක් ඇති නොවේ. විසුද්ධි මාර්ගය සම්පාදනය කිරීමට ප්‍රථමයෙන් නොඑක් පරම්පරාවල භාවනා ක්‍රම කීපයක්ම පැවති බව පෙනුණත් එයින් පසුව එයටම යටත් කොට භාවනා විදියේ වැඩිම නැවතුණුසේ පෙනෙයි. මිහිඳු මාහිමියන් වහන්සේගෙන් ඇරඹුණු ශාස්ත්‍රන පරම්පරාව දිගටම සඳහන් කිරීමට බොහෝ උත්සාහ ගත්තත් නොඑක් විදිහේ අතුරු අනතුරු නිසා වැළකී ගියේය. මහා විහාර භික්ෂු පරම්පරාවේයි නියමයෙන් දැක්වීමට පරපුරක් නොමැති විය. භාවනා පරම්පරාවද මේ සමග දුබල වූ බව සිතිය හැකිය. මේ දුබල වීම පලාබද්ගල විසූ ධර්ම කීර්ති ස්වාමීන් වහන්සේගේ කාලයෙන් පසුව යැයි කිය යුතුය. ලක් බුදු සසුන පිහිටි මුල් කාලය ලක් බුදුසසුන පිහිටි මුල් කාලයේ විදර්ශනා භාවනා උපදේශ දීමට ඒ කාලයේ සිටිය ප්‍රමුඛ පිරිස හොඳටම සමර්ථ වූහ. එහෙයින් බුද්ධ කාලයේ මෙන් ඒ කාලයේද අධිගම ලාභය පිළිබඳ කතා, අර්ථ කතා සහ වංශ කතාවන්හි විස්තර කරන ලද බව හැඟේ. ප්‍රතිවේද ශාසනයේ වශයෙන් ගැනෙන මේ අධිගම සම්පත්තිය වර්ෂ දහසකට වඩා nirupadritaව මේ රටේම පැවති බව පෙනේ. ඒකස්මින් කාලේ පටිවේදකාරා බික්ඛු බහූ හොಂತಿ. ඒසෝ බික්ඛු පුතුජනෝති අංගුලින් පසාරෙත්වා දස්සේ තබ්බා හෝති. ඉමස්මින් යේවහි දීපේ ඒකවාරං පුතුජන බික්ඛු නාම නාහෝසි යන්නෙන් එක් කලක ප්‍රතිවේදය සපුරාගත් භික්ෂූහු බොහෝ වන්නාහ තෙල භික්ෂුව පෘථග්ජනයයි ඇගිල්ල දික්කොට දැක්විය යුතුය වෙයි ඒ පෘථග්ජනයන් අඩුහෙයිනි මේ දිවයිනේම එක්වරකදී පෘථග්ජන භික්ෂුවක් නම් නොවිය සියල්ලෝ ආර්යෝ ඌහ යනු ප්‍රකාශ වෙයි. ඊතා උසස් වූ ප්‍රතිවේද ගුණය අතින් මේ තරම් මහත් වූ සමෘද්ධියක් දරූ භික්ෂු සමූහයකට වාසස්ථාන වූ මේ රටේ විසූ භික්ෂුණී පිරිස හා උපාසක උපාසිකා දෙපිරිසද මේ ප්‍රතිපත්ති ශාසනික වැඩපිළිවෙල අතින් ඊතා උසස් දියුණුවක් ලබා සිටි බව නිසකයෙන් සලකාගත හැකි වෙයි. මේ ශාසනික උසස් දියුණුව තම තමන් තුළ සලකා ගැනීමට පැරණි අපේ ශාසනිකයන් අතර මේ ප්‍රතිපත්ති වැඩ කොටස කෙතරම් දියුණුවට පැවතී තිබෙන්නට ඇද්දැයි සිතා ගැනීමට අපහසු නොවේ. මෙයට හාත්පසින් අදාළ වූ පරියත්ති දියුණුව ගැන කවර කතාද? මෙහි සඳහන් කළ ආර්යයන් වහන්සේලාගේ පිරිසිදු ආලෝකයෙන් අපේ ලක්දිව බැබළුනේ කවර කාලයකදයි නිශ්චිත වශයෙන් දැක්වීමට තරම් ශක්තියක් අපට නැත. තවත් මේ తත්වය පැහැදිලි වීමට පහත සඳහන් අටුවා පාඨය උපකාර වනු ඇත. සීහල දීපේ යේච තේසු තේසු ගාමේසු ආසන ශාලායන් න තං ආසනං අත්ති යත්ත යාගුම් පිවිත්තා අරහත්තං පාපුණින් බික්ඛු නත්ති සිංහල දීපේම ඒ ඒ ගම්වල ආශන ශාලාවේ හිඳ උදේ කැඳ වළඳා භාවනා කිරීමෙන් අරිහත්වේ නොලද එකද ආසනයක් නැත එකල ගම්වල ආසන ශාලා විය. යෝගාවචරයන් වහන්සේලා උදේ කැඳ පිණ්ඩ පාතේ සඳහා වැඩ වැඩිපුර කාලය ගෙවන්නේ මෙහිය. උදේ කැඳ පිණ්ඩ පාතයට යෑමෙන් හෝ එහිදීම ලද්දා වූ හෝ කැඳ ටික වළඳා එහිම අස්නක වැඩහිඳ පුරුදු භාවනාවක යෙදීම එකල භික්ෂූන් වහන්සේගේ නියත චාරිත්‍රයකි. එහිදී රහත් බව ලබාගත් භික්ෂූන් වහන්සේලා දහස් ගණන් ඉක්මවා සිටියහ. මෙසේ හැම ආශන ශාලාවකම ඇති ආසන පරිභෝග වී ඇත්තේ උත්කෘෂ්ඨ වශයෙන් මහරහත් භාවය සාදාගත් උතුමන් හටය. ප්‍රතිවේද ශාසනයේ ආරක්ෂාවට ක්‍රමවත් මෙබඳු උපස්ථාන අවශ්‍යක බව සැලකූ පැරණි බෞද්ධ ගිහි පක්ෂය භික්ෂූන් නොමනා අශාසනික වැඩෙහි නොයද වූහ. උන්වහන්සේට උපස්ථාන කළේ මේ උතුම් ගුණ සම්පත්තිය ලැබ ගැනීමට කරන ආධාරයක් වශයෙනි. භික්ෂූන් වහන්සේද මේ ත්‍රිවිධ ශාසනයේ දියුණුව තමාගේ දියුණුවසේ සලකා සියලු වැඩ කළහ. බුදු සසුන රැකීම සඳහා සිසු දරුවන් තැනීම කළහ. ආරණ්‍යස්ථාන විවේකස්ථානාරාම හා එහි දායක දායිකා පිරිසද සසුන් ගුණයට උපකාර කරන පොදු පුද්ගලයන් වශයෙන් සලකා මහා ආර්ය වංශ ප්‍රතිපදාව, චන්දූපම ප්‍රතිපදාව ආදී සුවිසුද්ධ වැඩපිළිවෙලෙහි යෙදී විසූහ. වසභ රජතුමා වන්දනාව සඳහා පැමිණියේ සැටවස් මහතර නමක් වෙතය. උන්වහන්සේද වාත වේදනාවක් නිසා කෙඳිරි ගාමින් නිදා හුන්හ. රජතුමා තෙරුන්ගේ කෙඳිරිය අසා ඒ බව දැන වේදනා පරිග්‍රහ මාත්‍රයක් පවා නැතිනම් කවර පැවිදි කමෙක්දයි කලකිරි ආපසු හැරී යන්නට වෙන මේ බව අතවැසි නමක් උන්වහන්සේට මතක් කළ විට ඒ ආසනයේම හිඳගෙන භාවනා වඩා රහත්ව රජතුමාට දැනුම් දෙන්නට සැලසූ සේක. රජතුමා මේ සියලු පවත් අසා ළඟට එළඹ ස්වාමීනි මේ වදින්නේ ඔබ වහන්සේගේ රහත් ගුණයට නොව ඔබ වහන්සේ අරහත්වේ ලබා ගැනීමට ඕනෑ කරන සීල විසුද්ධියක් සෑදීමට සුදුසුසේ පෘථග්ජනව රැකි සීලයට යැයි දණ්ඩ නමස්කාරයෙන් වැටි වැන්දේය මෙසේ සිල්පිරු ස්වාමීන් වහන්සේලා ආර්යයන් වහන්සේලා අතරම වැඩ සිටියේ ප්‍රතිපත්ති ශාසනය ඊතා උසස් ආකාරයෙන් රැකගත් හේින්මය. ලක්දිව දෙවන පෑතිස් රජතුමාගේ කාලයෙන් විවෘත වූ මහරහත් යුගය දුටුගැමුණු හා සද්ධාතිස්ස රජවරුන්ගේ කාලවල අතිශයින් දියුණුවට පත්ව තිබුණේය. රටද පරසතුරු බියෙන් තොරව සුභික්ෂව තිබුණු හේයින් මහජනයාද රජවරුන් සමග එකතු වී සසුන් රැකීමේ යෙදුණාහ. රුහුණත් රජරටත් එයට සම්බන්ධ වූ ශාසනික වැඩපිළිවෙලක් පැවැත්තේය. එක් කලක අරුණෝදයේ කැලණියෙන් නාද වුණු ඝණ්ඨානාදයට අනුව නාදවන ඝණ්ඨානාදයෙන් මුළු ලක්බිම ඒක නින්නාද වූ බව අටුවා පොත්වල සඳහන් වන්නේ මේ උසස් වැඩපිළිවෙල නිසාය. මිහිඳු මහරහතන් වහන්සේ පටන් වැඩ සිටියා වූ මාහිමි පාණන් වහන්සේලාගේ ප්‍රතිපත්ති ශාසනික වැඩවලින් පසුව ප්‍රසිද්ධියේ ඕවාදුන් කල්යාණ මිත්‍ර කෙනෙකුන් වශයෙන් සඳහන් වන්නේ මලියදේව මහරහතන් වහන්සේය. චක්ක සූත්‍ර දේශනා අටුවාවේ සඳහන් වන මේ කාරණය පසු කලක සිංහල සාහිත්‍ය ග්‍රන්ථවලටද ඇතුළත් වූයේය. තලගුරු වෙහෙර විසූ ධම්මදින්න මහරහතන් වහන්සේ තරුණ කාලයේම පැවිදි පිරිසට කමටහන් දීමෙහි යෙදුණහ. දඹදිව අස්සගුත්ත මහරහතන් වහන්සේ වැඩවිසූ පිරිසුදු කමටහන් වීමක් වූ වත්තනීය සෙනසුන සිහියට නංවන තලගුරු වෙහෙරද මහා ධම්මරක්කිත මහතෙරුන් වහන්සේ වැඩ සිටි තුලාධාර පර්වතයද ලංකාවේ ප්‍රතිපත්ති ශාසනය බැබලීමට පත්කළ පූජ්‍යස්ථානයෝය. අතිපාරිශුද්ධ ආර්ය භූමි වශයෙන් සලකන මිහින්තලය තිස්ස මහාරාමය සිතුල් පව්ව යන මේ ස්ථානයෝ මීට පෙර සිටම ප්‍රසිද්ධව පවත්නාහ. ශාසනික දියුණුව මේ ප්‍රතිපත්තිය මුල් කොටගත් දියුණුවම යයි සැලකූ මේ ස්වාමීන් වහන්සේලා ජීවිතයේ දෙවනි කොට පරියත්තියත් ප්‍රතිපත්තියත් රැකගත්හ. ජීවිත ආරක්ෂාව සඳහා සසුන් පිළිවෙත නොඉක්මමාලු සේක. තමන් යටතේ හික්මෙන පිරිසද එබන්දන් කර ගැනීමට අවවාද දුන්හ. එයින් ඉවතට පනින්න වුන් ගැන අපේක්ෂාව අත්හලහ. ශාසනික වැඩට බාහිරව උපකාර වන විද්‍යා ශාස්ත්‍රයන් ගැන සිත් නොයදූ උන්වහන්සේලා පර්යාප්තියට වඩා ප්‍රතිපත්තියට ගරු කොට සැලකූහ. තම තමන්ගේ අතවැස්සන්ට එය කියා තැබූහ. මධ්‍ය කාලය පසු කලක මෙයින් සිදුවුණු ප්‍රතිඵලයක් වූ ශාසනික පැවිදි පිරිස අඩුවීම මගහරවා ගැනීමට සිතූ පිරිසක් පර්යත්තියට මුල් තැනදී එයට උපකාර වූ විද්‍යා ශාස්ත්‍ර පුහුණුවට සිත් යොදන්නට පටන් ගත්හ. එයින් ඌයේ ශාසනික පිරිස ඒ අතින් බොහෝ ඈතට පෙරලී යාමය. පොළොන්නරු යුගයේ බුදු සසුන් වැඩ සකස් කිරීම කීප වරක්ම සිදු වූයේ මේ පරිවර්තනය නිසාමය. දිඹුලාගල කාශ්‍යප මාහිමියන් වහන්සේ ආරණ්‍යක මේදංකර ස්වාමීන් වහන්සේ ආදී ශ්‍රේෂ්ඨ පිරිසක් මේ කාලයේ උදා වූහ. උන්වහන්සේලා මේ ප්‍රතිපත්ති ශාසනය පිළිබඳ සමත විදර්ශනා භාවනෝපදේශයන් පහදා දුන්හ. එහෙත් මේ කාලයේ විදර්ශනා භාවනෝපදේශය වැඩි වශයෙන් අරණ්‍යක භික්ෂූ සමූහයා අතරම පැවැත්තේය. ගුණපිරීමක් අනුව පළමුවෙන් පටන්ගත් වනවාසික බව, අරණ්‍යක බව පසු කලෙක පරම්පරා රැකීමට යොදා ගන්නට ඌයෙන් භාවනෝපදේශයෝ පොතටම සීමාවන්නට වූහ. දිඹුලාගල කාශ්‍යප මාහිමියන්ගේ අතවැසි වූ ශාරිපුත්‍ර මහස්වාමීන් වහන්සේ ධර්ම විනය පිළිබඳ ශබ්ද විද්‍යාදීෙහිද ශ්‍රේෂ්ඨ උගතෙකි. උන්වහන්සේ අභිධර්මාර්ථ සංග්‍රහය නිමනයේ තමන් විදර්ශනා කර්මස්ථාන සංග්‍රහයක් කළ බවත් සඳහන් කරන්නේ මෙසේය. භික්ඛූණං අරඤ්‍ය වාසීනං විසුද්ධිපත සංඝෝ කම්මට්ටානික භික්ඛූණං කම්මට්ටානස්ස සංඝෝ මේ සරියුත් හිමියන් භාවනා පොත් දෙකක් කළ බවද තේරුම් ගත හැකිය. අරණ්‍ය වාසී භික්ෂූන් සඳහා විසුද්ධි මාර්ග සංග්‍රහයද කමඨහන් වඩනු කැමති භික්ෂූන් සඳහා කම්මට්ටාන සංග්‍රහයද කළ බවයි. බුද්ධඝෝෂාචාර්යන් වහන්සේගෙන් පසුව භාවනා උපදේශ ග්‍රන්ථයක් සම්පාදනය කළේ මුන් වහන්සේ බව කිව හැකිය. මෙහි සඳහන් විසුද්ධිපත සංග්‍රහය යනු සත්ත්ව විසුද්ධීන් පිළිබඳ උපදේශ සංග්‍රහයයි කියා ගැනීමටද පිළිවන් වෙයි. එවිට විදර්ශනා භාවනා උපදේශයත් කර්මස්ථාන සංග්‍රහයත් යන දෙකක් යයි සැලකිරීමට පිළිවන. භාවනා කතා විස්තරයක් සම්පූර්ණ වනුයේ මේ කොටස් දෙකම එකතු වන විටකදීය. මේ ග්‍රන්ථ අද අභාවයට ගොස් ඇතැයි බොහෝ පින්වතුන් සිතන බව පෙනේ. මේ ටික කලකට පසුත් සසුන් වැඩ වැඩුමෙහි ප්‍රසිද්ධ වූ චෝලිය බුද්ධ ප්‍රියචාරීන් වහන්සේගේ ශිෂ්‍ය වූ සිද්ධ නම් ස්වාමීන් වහන්සේ විසින් සාර සංග්‍රහයේ ඇතුළු කොට ඇති කම්මට්ටාන සංග්‍රහය යතෝක්ත කම්මට්ටාන සංග්‍රහයේ සංග්‍රහයක්ම යයි සිතීමටද බැරි නැත. එය ඒ තරම්ම ක්‍රමානුකූලව කළ සංග්‍රහයකි. දිඹුලාගල භාවනා පොත දිඹුලාගල වැඩවිසු කාශ්‍යප මාහිමියන් සමගම අපේ සිහියට නැගෙන දිඹුලාගල ආරණ්‍ය ආයතනය අති පවිත්‍ර තපෝ භූමියකි. එහි මහානතම් පිරු උතුමන් ගෙන ගිය භාවනා ක්‍රමය ඇතුළත් දිඹුලාගල භාවනා පොත නමින් පොතක්ද තිබියේයයි අසන්නට ලැබුණු නමුත් මේ තාක් අපට දක්නට නොලැබුණේය. දුටු කෙනෙකුන්ද දැනගත නොහැකි විය. යම් කිසි විදියකින් එබඳු පොතක් වේ නම් එය ශාරිපුත්‍ර හිමියන් අතින් සැකස් වී නැවත සිද්ධාර්ථ හිමියන්ගේ සාරාංශ සංග්‍රහයෙහි වැටි කෙටි වී ගියේ දැයි සැලකිය හැකිය. පලාබද්ගල ආරණ්‍යායතනය පලාබද්ගල ආරණ්‍යායතනයේ සමාරම්භය දුටුගැමුණු රජතුමාගේ කාලයේහි බවද දිඹුලාගලට සමකාලීන බවද විචාරකයෝ පවසති. පැරකුම්බා මහරජු දවස කළ ශාසනික සංස්කරණයේදී මෙහි වැඩ සිටි සංඝයාද ප්‍රමුඛ ස්ථානයේහිලා සැලකූ බව පෙනේ. මාලියදේව මහරහතන් වහන්සේ ආදී බොහෝ රහතන් වහන්සේලා මෙහි වැඩ උන්හ යනු මහා වංශයෙන් පැහැදිලි වෙයි. මෙම පලාබද්ගල වනවාසී පරම්පරාව විදර්ශනා පරම්පරාවෙන්ද නොඅඩුව පැවති බව විමුක්ත සංග්‍රහණම් විදර්ශනා භාවනා ග්‍රන්ථයෙන් පැහැදිලි වෙයි. සද්ධර්ම ලංකාරයේදී උසස් ලෙස වර්ණනා කරන පලාබද්ගල ආරණ්‍ය පරම්පරාවේ විදර්ශනා භාවනා ක්‍රමයේයි සඳහන් කළ හැකි. යතෝක්ත විමුක්ති සංග්‍රහයේහි එන්නේ විසුද්ධි මාර්ගගත ක්‍රමයන්ගේම පරිවර්තනයක් බව විමසීමෙන් තේරුම් ගත හැකි වෙයි. සුතමේ ඥානය නොඑක ආකාරයෙන් වැඩෙන ලෙස ආරම්මන විභාගය මෙහි දක්වා ඇතත් භාවනාමය ඥානයේ ක්‍රම වර්ධනය පිළිබඳ කරුණු දැක්වීමට සැලකිල්ලක් දක්වා නැත. එයට හේතුව එය යෝගාවචරයාට දැනගන්නට සැලසීමෙන් නොමග යාමට ඉඩ ඇති බවය. අඳුරු යුගය සීතාවක රාජසිංහ රජුගේ කාලය වන විට භික්ෂූන් වහන්සේලාගේ తත්වය බොහෝ දුරට පහතට වැටී තිබුණේය. පර්‍යාප්තියේ දියුණුව හානි වීමත් ප්‍රතිපත්තියේ මුලාවත් යන දෙකින් භික්ෂූ පිරිස අප්‍රතිපatti දුෂ්ප්‍රතිපatti දෙකින් දූෂිත විය. මේන් ගිහි බෞද්ධ පිරිසද හැම පැත්තෙන්ම පිරිහි සිටියහ. රාජසිංහ රජු නොමග යාම හේතු කොටගෙන භික්ෂු පිරිසට සිදු වූයේ විශාල පරිහානියකි. දහම්පත් වෙනසී ගියහ. සිංහල භාෂාවෙන් හා pāli භාෂාවෙන්ද කොතෙකුත් සමත විදර්ශනා ග්‍රන්ථයන් තිබෙන්නට ඇත. මේ සියල්ල ඒ රජුගේ ගිනි මැලයට අසු වී විනාශ වන්නට ඇත. අද අපට පැරණි භාවනා උපදෙස් පොත් දක්නට නොලැබෙන්නේ මේ හේතුවෙන් යයි සැලකිය හැකිය. පැරණි භාවනා පොත් අපේ විදර්ශනා පරපුර පිළිබඳ කරුණු ටිකක් සොයා බැලීමට පැරණි භාවනා පොත් ගැන සෙවිල්ලක යෙදෙන්නට අපට සිදුවිය. පැරණි භාවනා පොත් අතුරෙහි පුස්කොළ පොත් ගැන සැලකිල්ල අපේ සිත් තුළ තදින් කාවැදී ගොස් තිබුණේය. එහෙයින් පැරණි පුස්කොළ පොත් නාමාවලියේ සඳහන් පොත් සොයන්නට පටන් ගතිමු. ඒ මගින් විදර්ශනා පොත් පිළිබඳ පහත සඳහන් නම් ටික දැනගන්නට අපට ලැබුණි. වැලිගමුවේ ස්වාමීන් වහන්සේගේ භාවනා අත්පොත නාපාන සුමන ස්වාමීන් වහන්සේගේ භාවනා අත්පොත. භාවනා පොත. භාවනා විදිය. භාවනා විස්තරය. භාවනා සන්නය. විදර්ශනා භාවනාව. කාංකා විතරණ විසුද්ධිය. කම්මට්ටාන කමඨහන්. කම්මට්ටාන විභාගය. සමත විදර්ශනා භාවනා අමතා කර වර්ණනා අභිධර්ම කමඨහන බඹරගල විදර්ශනා පොත කමඨහන් පොත විදසුන් බණ යෝගාවචර සංග්‍රහය කම්මට්ටාන සංග්‍රහය අපේ පැරණි උතුමන්ගේ ප්‍රතිපත්ති ශාසනික වැඩ වශයෙන් ගණන් ගත යුතු ශ්‍රේෂ්ඨ ශාසනික චරිතවල මිනිරුවන් මෙන් සැලකිය හැකි විදර්ශනා භාවනා උපදේශ ග්‍රන්ථයක් ගැන අප සිත් තුළ තිබූ කුතුහලය මේ නම් දැනගත් විට තවත් දියුණු වී ගියේය. ගරු පඬිත කඩවැද්දුවේ ශ්‍රී ජිනවංශස්ත වීරපාදයන් වහන්සේ මේ පොත් තිබෙන තැන් සෙවීමට බොහෝ උත්සාහ ගත්හ. ප්‍රතිපත්ති ශාසනික වැඩෙහි දියුණුවට තද අභිරුචියක් දක්වන එතුමා නොඑක් අසනීපකම් වලින් පෙළෙමින්ම මේ පොත් සෙවීමට එක් ස්ථානයකට කිහිප වරක් ගොසිනුත් ඒ පොත් ලැබගත නොහැකි විය. කෙසේ හෝ අපගේ බලවත් ප්‍රයාසයේ ප්‍රතිඵලයක් වශයෙන් මේන් පොත් කීපයක් පිළිබඳ తত্ত্বය අපට දැනගත හැකි විය. අපට දකින්නට ලැබුණු ඒ පොත්වල සාරාංශය මෙහි සඳහන් කරන්නේ සසුන් ගුණ දියුණුවට රුචි කරන්න ඔවුන්ගේ ප්‍රයෝජනය සඳහාය. ක්‍රම සම්පින්ඩනය මෙහි සඳහන් පොත් සියල්ල දැක ගන්නට ලැබුණේ නැත. කීපයක තොරතුරු දන්න ඔවුන්ගෙන් අසා ගතිමි. කීපයක් දැක තොරතුරු දැනගතිමි. තවත් කීපයක් අනුමාන වශයෙන් සලකාගත හැකි විය. මේ ලබාගත් දැනීම අනුව පැරණි පුස්කොළ පොත්වල සඳහන් භාවනා සම්ප්‍රදාය හතකට බෙදා දැක්විය හැකි සේ පෙනේ. ඒ මෙසේයි. එක විසුද්ධි මාර්ගයේ එන ක්‍රමය. දෙක කම්මට්ටාන සංග්‍රහයේ එන ක්‍රමය. තුන විමුක්ති මාර්ගයේ එන ක්‍රමය. 4. වැලිගමුවේ ස්වාමීන් වහන්සේගේ අත්පොතේ එන ක්‍රමය. 5. අමෘතාකාර වර්ණනාවේ එන ක්‍රමය. 6. අභිධම්ම කමඨහන. 7. සම්මිශ්‍රණ ක්‍රමය යනුවෙනි. විසුද්ධි මාර්ගයේ එන ක්‍රමය විසුද්ධි මාර්ගයේ එන ක්‍රමය අනෙකක් නොව අර්ථ කතාවන්හි තන් තන්වල සඳහන් වූ ක්‍රම සංග්‍රහය බව අත්තසාලිනී අටුවාවේ එන පාඨයකින් අප මුලින් මතක් කර දී ඇත. මෙයට ඇතුළත් කිරීමට අවකාශ නොලත් ක්‍රමයන් විනය අභිධර්ම අටුවාවන්හිද තවත් සූත්‍රාන්ත අටුවාවන්හිද සඳහන් වූ බවට සාධක ඇත්තේය. ඒ හැම එකකම දැක්වෙන ක්‍රමයන්ගේ වැඩිපුර ભેදයක් නැත. කම්මට්ටාන සංග්‍රහයේ එන ක්‍රමය මේ කම්මට්ටාන සංග්‍රහයයි දැක්වූයේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ සඳහන් කරන පොතය. එය අපට දැකීමට ලැබුණේ නැත. එහෙත් එයට ආසන්න කාලයක සැපයූ සාර සංග්‍රහයට ඇතුළත් කළ කම්මට්ටාන සංග්‍රහය යතෝක්ත ග්‍රන්ථයෙන් කළ සංග්‍රහයක් යයි සැලකීමට කරුණු කීපයක් අපට ලැබුණේය. පැරණි ක්‍රමයට ස්වල්පයක් වෙනස්කම් දක්වන මේ ක්‍රමය ඊට මුලිනුත් පසුවත් බොහෝ දුරට දියුණුවට පත් වූවක්සේ සලකා ගැනීමට ඉඩ තිබේ. එහෙත් එය වෙන වෙනම ක්‍රමයක් කොට දැක්වීමට අදහස් කළෙමි. විමුක්ති මාර්ගයේ එන ක්‍රමය විමුක්ති මාර්ගය හැඳින්වීමක් මුලදී කරන ලදී. එය විසුද්ධි මාර්ගයේ සඳහන් අදහසින්ම පරිවර්තනයෙන් ධර්මදේශකයන් වහන්සේලාගේ ධර්මදේශනා විස්තරණයට පහසු වන ලෙසට මෙහි කතා ශරීරය ගෙතී තිබේ. මෙහි විදර්ශනා භාවනාවේ යෙදෙන යෝගාවචරයෙකුට අවශ්‍ය වන බොහෝ ක්‍රමයන් ඇතුළත් කොට ඇත්තේය. භාවනා චිත්තය තියුණු කර ගැනීමට උපයෝගී ක්‍රමයෝද බෙහෙවින් මෙහි ඇතුළත් වී ඇත්තාහ. වැලිගමුවේ ස්වාමීන් වහන්සේගේ අත්පොතේ එන ක්‍රමය මේ ක්‍රමය ඇසුරු කළ භාවනා විදිය ඇතුළත් කුඩා පොතක් නිමලව ආරණ්‍ය සේනාසනයේ වැඩවසන ගරු කටයුතු මඩවල ධම්මතිලක ස්වාමීන් වහන්සේ විසින් සකස් කරන ලදුව කොටසක් දැන් මුද්‍රිතව තිබේ. එහි සඳහන් ක්‍රමය බොහෝ දුරට සම්පූර්ණය. එහි යෝගාවචරයාගේ චිත්ත සම්පහන්සනයට ආවශ්‍යක වූ අවවාද භාවනා උපදෙස් මුලින් ඇතුළත් වී තිබේ. ඊළඟට ද්වත්තින් සාකාරය ශරීරයේ උපරිම මජ්ජම හෙට්ටිම යන කොටස් තුනෙහි පිහිටි සැටි මණ්ඩල වශයෙන්ුත් ඒ සඳහා ගත කළ යුතු වේලාව කාල වශයෙන්ුත් දක්වමින් අභිධර්ම අටුවාවේ දුන් උපදෙස් අනුගමනයෙන් භාවනා ක්‍රමය පෙන්වන ලදී. මේ ක්‍රමයෙන් භාවනාව ගෙන යන්නෙකුට බොහෝ අනුසස් ලැබ ගත හැකි බව පෙනේ. බොහෝ දුරට මේ ක්‍රමයේ යෙදී භාවනාව දියුණු කරගත් ස්වාමීන් වහන්සේලා කීප නමක් ගැන අසන්නට ලැබේ. අමෘතාකාර වර්ණනාවේ ක්‍රමය මෙහි සඳහන් භාවනා ක්‍රමය මීට ප්‍රථමයෙන් දැක් වූ කිසිම ක්‍රමයකට සම්බන්ධ නැත. කාණ්ඩ තෙලසකට බෙදා භාවනා කොටස් තෙලසක් උගන්වන ලද්දේය. ඒ මෙසේයි. 1. පංච වීතික්‍රමය. 2. ච යුගලය. 3. කාය චිත්ත සුඛය. 4. ආනාපාන සතිය පහ දස කසිනක්කමය හය දස අසුභ විදිය හත කායගතා සතිය අට දස අනුස්සතිය නමය අරූපාවචරය දහය චතු බ්‍රහ්ම විහාරය එකොළහ දස ඥානක්කමය 12 චතුමග්ග ඵලය 13 නිබ්බාණය යනුවෙනි මුළු පොතම ගාථා බන්ධනයෙන් සම්පාදිත බැව් පෙනේ බොහෝ ප්‍රසිද්ධ වූ බඹරගල පරම්පරාවේ විදර්ශනා පොතේ සඳහන් වන්නේද මෙම ක්‍රමයමයයි කියනු ලැබේ. ඒ ක්‍රමය විදර්ශනා පොත, කමඨහන් පොත, බණ පොතයයි කොටස් තුනකින් යුක්තය. මේ පිළිබඳ විස්තරයක් පඬිත වට අද්දර මේදානන්ද ස්තවීරයන් විසින් වෙසක් කලාපයක පළ කළ ලිපියකින් දත හැකි වෙයි. එයින් කොටස් කීපයක් මෙහි බහාලීම ප්‍රයෝජනවත් වේ යයි සිතමු. කීර්ති ශ්‍රී රාජසිංහ කාලයේහිම යතෝක්ත විදර්ශනා ධූරයේ පිළිබඳ අනුශාසක පදවිය රඹුක්වැල්ලේ රතනජෝති ස්වාමීන් වහන්සේ විසින් උසුලන ලද බැව් මෙහි සඳහන් ප්‍රථම ලිපියෙන් ඔප්පු වේ. වනවාසී විදර්ශනා ධූරය හෙවත් ආරණ්‍යායතන මහනුවර කාලයෙන් පසු කුමන තත්වයක පිහිටියේදයි ශාසන වංශ කතාව සසඳන්නන් විසින් විමසා බැලිය යුතුය. කීර්ති ශ්‍රී රාජසිංහ කාලයේ විදර්ශනායතනයේ රාජ පූජිත තනක් වශයෙන් දිඹුලාගල වත්තල පලාබත්ගල ආදී ප්‍රසිද්ධ ස්ථානමින් බඹරගලද ප්‍රසිද්ධ විය. විදර්ශනා ධූරයේ පිළිබඳ ග්‍රන්ථ කීපයක්ම මේ පරපුරෙන් මෙතෙක් ඉතුරුව තිබීම සැලකිය යුත්තකි. විදර්ශනා කමඨහන් පොත කමඨහන් පොත හා බණ පොත බඹරකල් පරම්පරාවේ විදර්ශනා පොත දේශාන්තරයන්හිද ප්‍රසිද්ධය මේ ග්‍රන්ථයේ කලාප කීපයක් දර්ශන විශාරද පරවාහැර වජිර ඥාන ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ සංශෝධනයෙන් ප්‍රකාශ විය මේ પરම්පරාවට අයත් කමඨහන් පොත මා විසින් සපයාගෙන තිබේ. මේ ග්‍රන්ථ දෙක ප්‍රචාරයට පැමිණියොත් විශාල ශාසනික සේවයක් වනු නිසකය. මෙපමණක් නොව යතෝක්ත ආයතනයට අයත් විදසුන් බණ නමින් යුත් පොතක්ද පැවති බව මෙහි සඳහන් දෙවන ලිපියෙන් පෙනේ. බඹරගල සෙනසුන සුප්‍රසිද්ධ තපස් නුගය පිහිටි ගල්ලෙන් රාශියකින් සැදුම්ලත් මුහුදු මට්ටමින් අඩි 5000ක් උසින් පිහිටි බඹරගල කන්ද දකුණින් මහවැලි ගඟද නැගෙනහිරින් උතුරු දෙසින් සුළු ගඟද අතර අක්කර 265ක පමණ බිම් වාසියක වසා සිටින රමණීය ගිරි රාජයකි. දුම්බර පලිස්පත්තුවේ පිහිටි ආරණ්‍ය සේනාසනයකට අයත් බඹරගල විදසුන් සෙනස්න මෙය වේ. 2491ක් වූ ගුණසේන වෙසක් කලාපය හැරමිටිගල දීරානන්ද නායකස්ත වීරයන්ගේ සතිපට්ඨාන සූත්‍ර සංඥ සංඥාපනයේ මේ පරම්පරා විස්තරය මෙසේ සඳහන් වෙයි. සියම් මහ තෙරවරුන්ගෙනුත් වැලිවිට සංඝරාජයන් වහන්සේගෙනුත් මේ භාවනා ක්‍රමය හොඳට ඉගෙන පරිශීලනය කළ උත්තමයා නම් තත් ශිෂ්‍ය දරමිට පොළ මහා නායක මාහිම්පාණන් වහන්සේය. උන්වහන්සේගේ ශිෂ්‍යානුශිෂ්‍ය පරම්පරාවේ කටුපොත මහස්තවීර මහා මඩගල්ලේ මහස්තවීර උල්පතගම මහස්තවීර කුඩා මඩගල්ලේ මහස්තවීර බැද්දේ කුටියේ මහස්තවීර බැද්දේගම මහස්තවීර දොරටියාවේ මහස්තවීර තලාද පිටියේ මහස්තවීර සහ මගේ ආචාර්යෝත්තම ආභිධම්මික ශ්‍රී සද්ධර්ම වාගීශ්වරාචාර්ය හැරමිටිගලේ රතනපාලාබිදාන මහස්තවීරයන් වහන්සේද ඌහ. මුන්වහන්සේලාගේ විදර්ශනා භාවනා ක්‍රමය සම්පූර්ණයෙන්ම පුස්තකාරූඪ කොට පරපොරට අයත් කොට තබන ලද්දේය. මෙහි තැන් තැන්වල පෙනෙන ප්‍රතිරූපවලින් දැක්වෙන ආලෝක සියල්ල දෙනාසා පුටුවෙන් හා දෙයසින් නිකුත්වන රශ්මි ආලෝකයෝයි. ඒවා එලෙස නිකුත්වන්නට පටන්ගත් විට ඒ ප්‍රතිරූපයන් සමීපෙහි නියම කළ ස්ථානයන්හි පිහිටුවායි අදිෂ්ඨාන කරගත යුතුය. මේ ලිපියෙන් යතෝක්ත භාවනා ක්‍රමය පිළිබඳ ගුරු මුෂ්ටිය නොතබා සියල්ල එලිකොට දක්වා තිබීම වැදගත් කාරණයකි. ඊතා දීර්ඝ උපදේශ රාශියක සාරය එයින් ලෙහෙසියෙන් පැහැදිලි වන හේිනි. යෝගාවචර සංග්‍රහය භාවනා පරපුර පිළිබඳ විස්තරයක් දැනගැනීමේ අපේක්ෂාවෙන් නිමලව ආරණ්‍ය සේනාසන ආරක්ෂක ශ්‍රී සද්ධර්ම ප්‍රචාරක සමිතියේ ගරු ලේකම් තැම්පත් එස් උබේසිරි මහතා විසින් අග්ගමහා පඬිත බුද්ධත්ත මහානායක ස්තවීරයන් වහන්සේගෙන් විමසීමක් කරන ලදී. ධර්ම ශාස්ත්‍රෝදේහි අකුටිල අභිරුචියක් ඇති උන්වහන්සේ හොඳ පිළිතුරක් එවා තිබුණේය. එයද මෙහියදීම සුදුසුයයි සලකමි. ලිපිය මෙසේය. භාවනා පරපුර නොසිඳී ආසටියක් දක්වන්නට අපට ඉතිහාසයෙන් හෝ පොත්වලින් හෝ උපකාර නොලැබේ. මහා පරාක්‍රම බාහු කාලයේ සිට කෝට්ටේ කාලය දක්වා ග්‍රාමවාසී අරණ්‍යවාසී වශයෙන් සංඝ කොටස් දෙකක් සිටි බව පෙනේ. තිඹුලාගල මහා තෙරණම ආරණ්‍යවාසියෙකි. එසේ ආරණ්‍ය වාසී වූ හැම දිනාම භාවනාවෙහි යෙදුනාදැයි කීම අපහසුය. මහනුවර අස්කිරි විහාරය වනවාසීන්ගේ විහාරයකි. ඒ සියම් නිකාය පිහිට වූ කාලයේදී භාවනා පරපුරක් නොතිබිනි. සියම් නිකාය පිහිටේ වූ කොට දෙවනි වරට සියමෙන් ආ තෙර නමක් මෙහි භාවනා පුහුණු කරවී යයි කියත්. ඒ කාලයේ සියම් තෙරණුවන් කී සැටියෙන් ලියාගත් යෝගාවචර සංග්‍රහනම් පොතක් තිබේ. එහි බොහෝසේ දැක්වෙන්නේ බුද්ධ නමස්කාර අදිෂ්ඨාන ආදියයි. භාවනා පිළිවෙලක්ම නොවේ. අග්ගමහා පඬිත පොල්වත්තේ බුද්ධත්ත. කල්යාණ වංශනිකායේ මහානායක මහස්තවීර 1960 සැප්තැම්බර් 5 වන දින මේ දැක් වූ භාවනා ක්‍රමය ලක්දිව ප්‍රදේශ කිහිපයකම විසූ පැරණි පින්වතුන් පුහුණු කරගෙන ගිය බව පෙනෙත්. ඒ විශාල වශයෙන් ඉගැන්වූ තැනක් අපට අසන්නට නොලැබේ. ගිහි පක්ෂයට මේන් ප්‍රයෝජනයක් සලසා ගැනීමට මගක් නොතිබීමද තවත් බලවත් පාඩුවක් වශයෙන් සැලකිය හැකිය. ක්‍රමයෙන් මේ භාවනා ක්‍රමය පසු කලකදී පොතට පමණක් සීමා වී ගියේ යතෝක්ත දුර්වලතා හේිනයි සිතමු. අභිධම්ම කමඨහන මේ භාවනා පොත පිළිබඳ තොරතුරක් හැටියට නොදනිමු. නම අනුව සලකා බලන කල්හි නම් මේ අභිධර්ම අටුවාවල සඳහන් භාවනා ක්‍රමයක් උගන්වන ග්‍රන්ථයක් බව තේරුම් ගත හැකිය. අත්තසාලිනීහි හා සම්මෝහ විනෝදනීහිද භාවනා උපදේශ රාශියක් ඇත්තේය. සම්මිශ්‍ර භාවනා භාවනා විදි භාවනා සන්න භාවනා විස්තරය කාංකා විතරණ විසුද්ධිය සමත විදර්ශනා භාවනා යන නම් වලින් සඳහන් වන ග්‍රන්ථද අපට දක්නට ලැබුණේ නැත. ඒ ග්‍රන්ථවල විශේෂයෙන් සැලකිය යුතු භාවනා ක්‍රමයක් සඳහන් බව කීමටද අපි පොහොසත් නොවෙමු. සමත විදර්ශනා භාවනාවත් අරණ්‍ය වාසයත් එකටම ගෙන යාමේ ස්වභාවය ඊට ඈත කලක පටන්ම පැවැත්නේය. ගමේ විහාරයේ වැඩට ශක්තිය නැති භික්ෂූන් වහන්සේලා ආරණ්‍යගත වීමද බෙහෙවින් පැවති සිරිතක් විය. මේ හේතු හේතු කොටගෙනද හොඳ තියුණු උගත්කමත් ගුණවත්කමත් හිමි භික්ෂූන් හිඟවීම නිසා හොඳ ප්‍රතිඵල ලබාගත හැකිවන මේ ප්‍රතිපත්තිය සුදුසු ගුණ නැත්වුන් අතටපත් වීම නිසා පහත තත්වයකට වැටුණේය.